මොනවාත් මම මේ ආධුනිකයෙක් වශයෙන් අහන ප්‍රශ්නයක්. මේ ගෝහන්සේගේ දේශනා කරා අවුරුදු බද්ද පරයන්කින් වාඩි වෙලා භාවනා කරන්න ඕන කියලා. මම පොතක කියවලා කියනවා අද්ද පරයන්කේ ගැහණුවන්ට බද්ද පරයන්කේ පිරිමියාටත් සුදුසුයි කියලා ආනාපාන සතියේදී පමණ. පමණ. වැරදි තුනක් තියෙනවා ප්‍රකාශය. එක මම කවදාහක්වත් කියන්නේ බද්දපරිණ කියලා භාවනා කරන්න කියලා මම කිව්වේ ඒක තමයි හොඳම දේ. පහසු විදියවක ඉන්න කියන එක මම කියන්නේ. එක. දෙක බාර්ධපරියන්කේ ඉන්න කියලා කියන්නේ උපසම්පදා භික්ෂුණියකට බුදුහාමර කියලා තියෙනවා මෙහෙම කකුල තියන්න එපා කියලා ලිංගය හැප්පෙනවා කියලා විලුඹ. එතකොට ලිංගික හැකීම් මතුවෙන්න පුළුවන් නිසා උපසම්පදා භික්ෂුණියකට මේ බද්දපරියන්ක එපයි කියලා තියෙනවා. කාන්තාවන්ට නෙවෙයි. එතකොට ඒ නිසා කාන්තාවන්ට මේ අර්ධ පරියන්කේ යෝජනා කරලා තියෙනවා. අනිත් එක මේකට ආනාපානෙ මොකකටත් බලපෑමකුත් නැහැ. ආනාපානෙ කියලා මෙහෙමයි මෙහෙමයි කියලා ඉක්කුත් නැහැ. ඒක නිසා මේ ඔක්කොම මේ අර්ධ සත්‍ය තුනක්ම තියෙනවා. ඒ මොකද මම අවුරුදු 79 ඉඳලා මේ දැන් යන්නේ 2012 නේ අවුරුදු 33ක් විතර ෆයිට් කරන ෆයිට් කරන තාම මට බෑ බද්ද පරියන්කේ ඉන්න. මේ මම තාමත් උත්සාහ කරන යෝගාචරයේ යෝග යෝග ගුරුවරයෙක් දැකපන් කොහොමද ඉන්නේ කියලා. එහෙනම් මට දැන් ෆුල් බද්ද පරියන්ක කියන පුළුවන් විනාඩි 15ක් විතර දකුණ තියලා දකුණු දිවවම තියලා අනිත් පැත්තට මිනිත් 45ක් විතර ඉන්න පුළුවන්. ඒ තාම මම උත්සාහ කරන නිසා මට අයිතිවාසිකමක් නැහැ. එහෙම සුදුසුකමක් නැහැ කාටවත් කියන්න වද්ද පරියන්කෙම ඉඳී යුතුයි කියලා. මොකද මටත් බෑ. මම අවුරුදු 33ක් මෙතන ඉන්න කට්ටිය ඔක්කොටම වැඩිය මම උත්සාහ කරපු මිනිස්සෙක්. ඒ නිසා ඒව මේ නැති බැරි දේවල් කවදාකවත් ඉස්සරහට ගන්න බෑ. ඒතකොට හිත කම්මැලි වෙනවා. අපිට තියෙන්නේ හිතගෙන කරන්න පුළුවන් ආනාපාන සතියේ. තනිකර හිටගෙන කරන්න පුළුවන්. ඒ නිසා අපි මේ කරන දේ ප්‍රශස්තම දේ තමයි අපි සරුවචනාංශ ඉස්සරහින් යන උන්වහන්සේගේ ස්වරූපෙට ඉඳ ගන්න. ඒ නිසා පළවෙනි ප්‍රකාශය මතක තියානින්ද ඒ කොලේමත් මම ලියලා තියෙනවා හැම වෙලාවෙදීම මතක් කරනවා හොඳම දේ නම් මේක තමයි. නමුත් ඒක නිසා දඬු කඳේ ගැහුවා වගේ වෙහෙසටපත් වෙන්න එපා පහසුවෙන් ඉඳ ගන්න. අනිත් එක තියෙන උපසම්පදා භික්ෂුණියකට දීලා තියෙන එකක් එක විනය පොතේ භික්ෂුණී විභංගය සඳහන් කරලා තියෙනවා මහ ප්‍රජාපති ගෝතමීට බුදුජානනාංශය කියනවා භික්ෂුණීන්ට වාඩි වෙන්න දෙන්න එපා බද්ධ පරියන්කය කියන. අර්ධ පරියන්කනම කාන්තාවන් සඳහා ඒක ප්‍රශ්නයක් නෑ නැත්තම් සාමාන්‍ය රැත්තන්ද අඩු ගානේ සික්ඛමානාවටත් ඒ ප්‍රශ්නේ බලපාන්නේ සාමාන්‍යයෙන් බලපාන්නේ දැන් දසිල් මෑඳුරු ඒ කටියට බලපාන්නේ අනිත් ආනාපානය සඳහා කියලා එහෙම විශේෂයක් කරලා නැහැ දැන් ওই බුරුමේ නම් ආනාපාන කිරෙන්නේම නැහැ ගොඩාක් අතට මේ මොනවාද මේ පිම්බි බැකිලිම කරන්නේ